ඒ ධහමෙන් ලැබෙන සැනසීම කෙනෙකුට මේ ජීවිතයේදීම උරුම කරගන්නට පුළුවන්කම තියෙනවා. දුක නැතුව ඉන්නට පුළුවන් ඒකායන ක්‍රමවේදය තමයි භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අපිට මේ උතුම් ධර්මයේ විදිහට දේශනා කරන්න තියදුනේ. ඒ නිසා මනවින් දුක් ගෙවීම පිණිස පවතින මේ උතුම් ධර්මය අපි ඊටාම කල්පනාවෙන් ඊටාම හොඳින් අපි ශ්‍රවණය කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි දිගින් දිගටම ගැඹුරු ධර්මකාරණා රාශියක් සාකච්ඡා කරගෙන ආවේ ඒ කාරණාවන් වල අපි අපේ ප්‍රතිපදාව පිළිබඳව කෙසේ සකස් කරගත යුතුද කියන කාරණේ පිළිබඳව අපි කතා කළා ප්‍රායෝගික ජීවිතයට අපිට යොදා ගන්නට පුළුවන් විදිහේ ඥාන දර්ශනයක් ලෙස අපි හැකියතා මහන්සි ගත්තා ඒ කාරණා ටික කතා කරන්නට. ඒ කියන්නේ කරුණාකාරණා ගොන්නක් ගොඩ ගහගත්ත කෙනෙක් වනවාට වඩා ජීවිතයේ යථාර්ථය පිළිබඳව අවබෝධය ලබාගත් කෙනෙක් වීම කියන කාරණාව අපි එහිදී මූලිකවම සලකා බැලුවා. පින්තුනේ අපිට ප්‍රධාන වශයෙන්ම මම කල්පනා කළාද ධර්මදේශනාව පවත්වන්නට යනවා වගේම වෙනත් කාරණා සමූහයකුත් ටිකක් කතා කළොත් හොඳයි කියලා. මොකද හේතුව වර්තමාන කාලේ අපේ සමාජීය සමාජීය තත්වය පිළිබඳව අපි ටිකක් සලකා බලලා ඒ පිළිබඳවත් ටිකක් කතා කළොත් හොඳයි කියලා. අපේ රට අපි බොහොම අභාග්‍ය සම්පන්න තත්වයකට මෑත ඉතිහාසයේ තුල පත් වෙලා තියෙනවා. අපි අපේ වෙසක් උත්සවය පවා ඒ කියන්නේ පහුගිය 30 වසරක යුද්ධයක් අපේ රටේ පවතින කොටත් අපේ බෞද්ධයෝ වෙසක් උත්සවය නැතිනම් සිල් සමාදන් වීම කියන කාරණාව ප්‍රධාන තැන්වලට එක්රැස් වෙලා ඒ වගේම කුසල ධර්ම સિદ્ધ කරනවා වන්දනාමාන කරනවා කියන එක කිසිමම බාධාවකින් තොරව સિદ્ધ කරගෙන ගියා. නමුත් ඊට වඩා අපේ සමාජය සමස්ත සමාජය කම්පා කරන සිද්ධියක් නිසාම අපේ සමාජය අද දවසේදී යම් කිසි දිහිතියකට නතු වෙලා දෝ කියලා හිතන මට්ටමක් පවතිනවා. ඒ නිසා අපි මේ தত্ত্বය පිළිබඳව මේ අවස්ථාවේදී කතා කළ යුතුයි කියලා මට ටිකක් හිතුණා. පින්නතුනේ අපි සාමාන්‍ය විදිහට ගත්තොත් අධාර්මික සංකල්පනාවන් බාලයෙකුගේ ඇති බාල ලක්ෂණ නිසා අපේ ජීවිතයට දුක කියන දේ නැතිනම් බය කියන දේ ගලාගෙන එනවා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තික නිපාතයේදී අපදේශනා කරනවා මේ ලෝකේ බය කියන දේ යමක් කෙරෙන් පැමිණෙනවා නම් පැමිණෙන්නේ සබ්බානි තානි බාලතෝ උපජ්ජති බාලයා කෙරෙන් තමයි ඒ සියලුම බය උපදින්නේ නෝ පඬිතතෝ නුවණැත්තා කෙරෙන් කිසිම කලෙක ලොව බයක් උපදින්නේ නැහැ කියලා. පිනතුනි නුවණැති බව සහ අනුවන බව බාල බව පිළිබඳව මේ ශාස්ත්‍රණය කතා කරන්නේ අධ්‍යාපන මට්ටමින් නෙමෙයි නුවණැති බව සහ බාල බව ගැන කතා කරන්නේ දුච්චින්තිත චින්තීච හෝති දුබ්භාසිත භාසී දුක්ඛත කම්මකාරී මේ ලෝකේ බාලයාගේ තියෙන ලක්ෂණ තුනක් තමයි නොසිතිය යුතු දේ සිටීම, නොකිය යුතු දේ කීම, ඒ වගේම නොකල යුතු දේ කිරීම. මේ තමයි බාලයාගේ ඇති බාල ලක්ෂණය. ඉතින් පින්නතුනි අද අපේ සමාජයට පැමිණලා තියෙන බයත් මේ වැරදි සංකල්ප නිසා ආපු බයක්, වැරදි වචන නිසා ආපු බයක්, වැරදි ක්‍රියාකාරකම් නිසා ආපු බයක්. ඒ නිසා ඒක බාලයන් කෙරෙන් පැමිණි බයක්. නමුත් බාලයන් කෙරෙන් යම් බයක් පැමිණෙනකොට අපි අද දවසේදී මේ ගැන මනවින් සංවිධානගත නොවුනොත් මනවින් කල්පනා නොකළොත් මේ අර්බුදය අද මෙතනින් සංසිඳෙන්නේ නැහැ. හේතුව අපේ රට මහවිශාල අර්බුදයක් හමුවේ තමයි අද දවසේදී තියෙන්නේ. මේ පිළිබඳව අපි නොඑක් අවස්ථාවල සාකච්ඡා කරනවා. මේ අර්බුදය අපි හඳුනගෙන මේකට සාර්ථකව ඉවසීමෙන් යුක්තව මුහුණ දුන්නේ නැති වුණොත් එහෙම අපේ රට මහ විශාල අගාධයකට නැවත ගොඩගත් ගොඩගත නොහැකි මට්ටමේ අර්බුදයකට පත් වෙනු ඒකාන්තයි. ඒ නිසා පින්නතුනි අපිට හොඳට අද දවසේදී සමාජ අවබෝධයක් ඇති කර ගැනීමත් අනිවාර්ය කාරණාවක් වෙනවා. පෙනෙන දේට ඔබෙන් අපිට නුවණ පවත්වලා පෙන්න දෙයට ඔබෙන් ඥාන දර්ශනේ පවත්වනවා කියන එකයි අපි දර්ශනයේ තුල කතා කරන්නේ මේ දේ තුලත් අපිට කතා කරන්නට වෙන්නේ ඒ කියන කාරණාවම තමයි. ඒ කියන්නේ අපිට හැම වෙලාවකදීම උපකල්පනය නොකර ඒ කියන්නේ මේ රට ඇතුලේ යම් අන්තවාදීන් විසින් සිද්ධ කරපු ක්‍රියාකාරකමක් නිසාය මේ தත්ත්වය ඇති වෙන්නේ කියන කාරණය පිළිබඳව අපි උපකල්පනයකටපත් නොවේ අපි මේ කාරණාව පිළිබඳව ටිකක් දුරින් කල්පනා කරලා බලන්න අවශ්‍ය වෙනවා. හේතුව මේ தත්ත්වය අපේ සමාජය තුළ නිකන් උද්ගත වුණේ නැහැ. මේ தත්ත්වය උද්ගත වන්නට විවිධ ක්ෂේත්‍ර බලපෑවා. ඒක තමයි අපේ දේශපාලන ක්ෂේත්‍ර පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඔවුන් එහෙට මෙහෙට වගකීම මාරු කරගත්තත් මේකට ඍජුව වගකීම යුක්තම් බවටපත් වෙන්නේ ඒ දේශපාලන ක්ෂේත්‍රයේ ඔවුන් යම්කිසි ක්‍රියාදාමයකට අසමත් වෙනකොට ඒකේ බර වැටෙන්නේ සාමාන්‍ය ජනතාව කෙරෙහි. එනිසා සාමාන්‍ය ජනතාව අපේ පාලන තන්ත්‍රය පිළිබඳව මිට වඩා කල්පනා කළ යුතු කාලවකවානුවකට ඇවිල්ලා තියෙනවා. ඒ ගැනත් අපි මතක් කරන්නට ඕනේ. ඒ වගේම තමයි මේ එල්ලවන ප්‍රහාර මාලාව සහ මේ එල්ලවන தત્ත්වය පිළිබඳව අපි බලනකොට අපිට දකින්න පුළුවන් දේ තමයි මේ දේවල් වලින් අපේක්ෂිත අර්ථය ගන්නේ හුදෙක් මනුෂ්‍ය ඝාතන සිද්ධ කිරීමම නෙමෙයි මේ දේ තුළ ඇති යටි අරමුණ බවට පත් වෙලා තියෙන්නේ වෙනත් රටකින් මෙහෙවන විජාතික යම් කුමන්ත්‍රණයක් ඒ කියන්නේ අපේ රට තුල කැරලි කෝලාහල මතු කරලා යම් සිවිල් යුද්ධයකට අපේ රට අරගෙන යන වාතාවරණයක් කියලා. ඒකට දිනෙන් දින හමුවන ආයුධ සහ ඒ ආයුධත් කඩු කිනිසි ආදී ආයුධ වීම තුල අපිට ඒක පැහැදිලි කරනවා බලාපොරොත්තු උනේ මහා පරිමාණ බෝම්බ ප්‍රහාර වගේ දේවල් වලට වඩා කපා කොටා ඝාතනය කිරීම ආදී සිවිල් ජන සමාජය තුළ උද්ගත වෙන යුද්ධයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ යුද්ධය ඇති කිරීම සඳහා වුන් නොයෙක් උත්සාහ දරුවා. ඉතින් මේ වෙලාවේදී අපි බුද්ධිමත්ව ආවේගශීලී නොවි යම් යම් කටයුතු ඉදිරියට සිද්ධ වුණත් අපි බොහොම කල්පනාවෙන් කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. හේතුව යම් විදිහකින් අපි ආවේගශීලීව කටයුතු කරන්නට ගියොත් ඒ තුල සිද්ධ වෙන්නේ වෙනත් රටකට අපේ රටට ඇවිල්ලා අපේ රටේ සාමය ඇති කිරීම පිණිස අපේ රටට බලපෑම් කරන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒ පුළුවන්කම ලැබීමෙන් මේ බුද්ධ ශාසනයටත් ධර්මයටත් ඒකේ ඍජුවම ඒ බාධාවක් ඍජුවම බලපෑමක් සිද්ධ වෙනවා. මොකද ඒ එන්නේ බෞද්ධ ධර්මයේ ස්ථාපනය කරන්නට නෙවෙයි සම්පූර්ණ අධර්ම මතවාද සමූහයක් සමගම මේ රට තුල කැරලි කෝලාහල තවදුරටත් වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්. ඒ නිසාම අපි මේ මහා ව්‍යසනය තේරුම් අරගෙන බෞද්ධයින් සඳහා යම් යම් කටයුතු ඉදිරියට සිද්ධ වුණොත් එසේ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් යම් යම් කැරලි කෝලාහල ඇති කරන්නට යම් පිරිස් උත්සාහ දරුවත් අපි මේ පිළිබඳව ඊටාම අවබෝධයෙන් යුක්තව අවධානයෙන් යුක්තව කටයුතු කිරීම සහ නීතිය අතට නොගෙන අපි කටයුතු කිරීම කියන කාරණාව ඊටාම වැදගත් වෙනවා මොකද මේ අවස්ථාව විශේෂ සංදිස්ථානයක් විශේෂ අවස්ථාවක් මෙතන වරදවා ගත්තොත් මෙතන වරදවා ගත් එකම රටක්වත් අද හොඳ තත්වයක ලෝකයේ ඇත්තෙත් නැහැ. අපිටත් ඒ తত্ত্বය උරුම වනු නොඅනුමානයි. ඒ නිසා අපේ රට තුල සිවිල් ජනතාව අතර යම් වාර්ගික අර්බුදයකට යන්නේ නැතිවන්නට අපි කටයුතු සූදානම් කර ගැනීම සහ අපි අවබෝධයෙන් යුක්තව පසුවීමත් ඒ වගේම ගතියුතු ක්‍රියාමාර්ග ගැනීමත් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපේ බුද්ධිය මේ වෙලාවේදී අපි පාවිච්චි කළ යුතු වෙන්නේ. වගේම ඔබ අවට ඉන්න තරුණ ප්‍රජාව, ඒ වගේම අනිකුත් ආවේගශීලී පුද්ගලයින්ට පවා මේ කාරණය පැහැදිලි කරලා දීලා අපේ ආවේගවත් වීම තුළ අපිට වෙන්නේ නරකක් මිස හොඳක් නෙමෙයි කියන දේ අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනවා. ඒ වගේම ඉදිරියේදී එන වෙසක් මාසය නැතිනම් වෙසක් උත්සවය මම හිතනවා ඉතාම වටිනා වෙසක් උත්සවයක් බවට අපිට පත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඔබට පුළුවන් ගමේ විහාරස්ථානයට යන්නට, ඒ වගේම තරුණ පිරිස්වලට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා රැකවරණය සලසන්නට හැමෝටම හිතේ සැනසෙල්ලෙන් ඒ කටයුතු සිදු කරගන්නට ඒ වගේම සාමාන්‍යයෙන් බොහෝ පිරිසක් ඇතම් වෙලාවට වෙසක් කිව්වට පස්සේ ඒක සාම්ප්‍රදායික ක්‍රමයට එහා ගිහිල්ලා අලුත් දේවල් වලින් ඒ කියන්නේ නොඑක් විචූරණ ක්‍රමවේද තුල වෙසක් කියන දේ උත්සවයක් හැටියට පවත්වන්නටත් බොහෝ දෙනෙක් පසුගිය කාල පුරාවට උත්සාහවත් කරනවා අපි දැක්කා නොඑක් නර්තන නොඑක් උත්සව වීදි සංචාර නොඑක් දේවල් අපි දැක්කා එනිසා ඒබඳු අමනෝඥ තත්වයන්ට අපිපත් නොවේ අපේ සාම්ප්‍රදායිකව ආපු වෙසක් උත්සවයේ නැතිනම් වෙසක් සැමරීම ඉතාමත් ලස්සනයි. බුදුරජාණන් වහන්සේට වෙසක් කූඩුවක් පත්තු කරලා පූජා කරනවා කියලා කියන්නේ ආලෝක පූජාව ඊටාම ලස්සනට සිද්ධ කිරීමක්. ඒ නිසා වෙසක් කූඩුවක් හදනකොට අර කඩේට ගිහිල්ලා අපි වෙසක් කූඩුවක් අරගෙන නැතුව මම හිතනවා ඒක සිංහල බෞද්ධකම රැකෙන විදිහට අපිට පුළුවන් නම් උණ ගහක් අරගෙන මේක සකස් කරගන්නට ඒක ඊටාම වටිනවා. මොකද ඒ තුල Tamanට මොහොතක් මොහොතක් ගානේ කුසලයක් රැස් වෙනවා. අනිත් දේ තමයි අපේ සිංහලකම බෞද්ධකම ඒ තුල රැඳී පවතිනවා. ඒ වගේම අපිට පුළුවන් නම් හදිසිය උණබට හොයාගන්නට බැරි කෙනෙකුට කඩෙන් අවශ්‍ය පොලිතීන් ටික හරි අරගෙන ඒ පැත්තේ දෙයක් සකස් කරගන්නට බකට් එකක් වගේ අවශ්‍ය උපකරණ හදාගෙන හදාගන්නට Tamanට බැරි කමක් නැත්තේ නැහැ පුළුවන්. එනිසා ඒබඳු මට්ටමින් අපි කටයුතු සිද්ධ කරන එක වැදගත් වෙනවා. මොකද මේ තුල අපි විජාතික බලවේගවලට තවදුරටත් බලවේග අනුව ක්‍රියාත්මක වන පිරිස පෝෂණය කළ යුතු වෙන්නේ නැහැ මේ දේවල් තුලින් පවා. ඒ කියන්නේ අපි බුදුරජාණන් වහන්සේ සමරන්නට කියලා අපි බුදුරජාණන් වහන්සේත් බුද්ධ ධර්මයක් විනාශ කරන පිරිසකට ආධාර අනුබල දෙන විදිහේ කටයුත්තක් නම් සිද්ධ කරලා තියෙන්නේ. ඒකේ තරම් ප්‍රඥා ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා ඊටාම සංයමයෙන් යුක්තව අපි අපේ නිවුණුකම හිතේ නිවීම සංහිඳියාව පවතින විදිහට අපි මේ වෙසක් උත්සවය ප්‍රතිපත්තියට ගරු කරන වෙසක් පූජාවක් විදිහට පවත්වනවා නම් ඒක ඊටාම වැදගත් වෙනවා. ඒ කෙරෙහිත් ඔබේ අවධානය යොමු කරන යොමු කරන්නට කියන එක කාරුණිකව සිහිපත් කරනවා. පින්නතුනේ අද අපි දිගින් දිගටම සාකච්ඡා කරගෙන ආවා අපේ මාතෘකාවට අදාළව අපි කතා කළොත් රූපකාණ්ඩයෙන් පසුව පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි එන ධර්මකාරණාවන් පිළිබඳව අපි කතා කළා. ඒකෙදී අපි විශ්ලේෂණය කරගත්තේ සුතමය ඥානය පිළිබඳව එතකොට සෝත් සුත්වාන සංවරේ පඤ්ඤා සුතමයේ ඥානං ඒ අහලා ඒ වගේම සංවරයේහි පිහිටන ප්‍රඥාවට කියනවා සුතමයේ ඥානය කියලා. එතකොට සුතමය ඥානය අපි ලබාගත යුතු ආකාරයන් පිළිබඳව අපි මෙතනදී විවිධ පర్యాయයන්ගෙන් කතා කළා අභිඤ්ඤේය වාරය කතා කරලා අවසාන කරලා අපි පරිඤ්ඤේය වාරය පිළිබඳව කතා කළා. පිරිසිදු දැක්ක යුතු කාරණයන් පිළිබඳවයි අපි එතනදී කතා කළේ. එතකොට අපිට අද දවසේදී පසුගිය දේශනාවන් තුළ අපි කතා කළා පංච උපාදානස්කන්ධය ඒ වගේම ච අධ්‍යාත්මිකානි ආයතනානි ආධ්‍යාත්මික ආයතන 6 ඒ වගේම සත්ත්ව විඥානත්‍ත්‍ති විඥානත්‍ත්‍ති හත පිළිබඳව අපි කතා කළා. එතකොට අට ධම්මා පරිඤ්ඤය ධර්මතා 8ක් පිරිසිඳ දැක්ක යුතුයි. මොනවද ඒ පිරිසිඳ දැක්ක යුතු අෂ්ට ධර්මය? අට ලෝක ධම්මා අෂ්ට ලෝක ධර්මය පරිඤ්ඤය ධර්මයක්. අෂ්ට ලෝක ධර්මය පිරිසිඳ දැක්ක යුතු ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ අෂ්ටලෝක ධර්ම කියනකොට ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සහ සැප දුක කියන මේ අෂ්ට ලෝක ධර්මය. එතකොට මේ ලෝක ධර්මතා අට කියලා කියනවා ලෝකයා අටලෝක ධම්මේ අනුපරිධාවಂತಿ මේ අෂ්ටලෝක ධර්මය අනුව දුවනවා අෂ්ටලෝක ධර්මය ලෝකයා අනුව යනකොට ලෝකයා අෂ්ටලෝක ධර්මය අනුව යනවා එතකොට අට්ඨිමේ භික්ඛවේ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තಂತಿ ලෝකෝච ලෝකෝච්ච අට්ඨලෝක ධම්මේ අනුපරිවත්තන්ති කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මතා අෂ්ටලෝක ධර්මතා ටික අනුව ලෝකයේ අනුව පවතිනවා ලෝකයේද අෂ්ටලෝක ධර්මතා ටික අනුව අනුපරිවර්තනය වෙනවා කියන කාරණාව. එතකොට එතනදී මේ අෂ්ටලෝක ධර්මයන් පිළිබඳව අපි වචන මාත්‍රිකව අහලා තියෙනවා. අපි වචන මාත්‍රිකව දන්නවා. එතකොට ඒ ගැන අපි ගැඹුරු ගැඹීර කතාවක්ම නෙමෙයි ලාභ අලාභ අපි දන්නවා මේ ලාභය කියන එක ලෝකේ යම් සම්පත්තියක ලාභයක් තියෙනවා නම් ඒක ලැබීම අපි කැමති වෙන දෙයක් ඒ වගේම නොලැබීමක් තියෙනවා නම් ඒක අලාභයක් එතකොට ඒ ගැන අපි දන්නවා අවබෝධයක් තියෙනවා. ඒ වගේම කීර්තියට කියනවා යසස කියලා. ඒ වගේම කීර්ති විරහිත භාවය අපකීර්තියට අපි කියනවා අයස කියලා. ඒ වගේම නින්දාව කියලා කියනවා ලෝකේ බැනුමට. ඒ වගේම ප්‍රශංසාව කියලා කියනවා අපි අපිට ಗುಣ කීමට ඒ වගේම සැප සහ දුක කියන මේ කාරණා දෙක. එතකොට මෙන්න මේ අෂ්ටලෝක ධර්මයන් ලෝකේ කාටත් පොදු ඒ වගේම ලෝකයා රැඳෙන කාරණා ටිකක්. ලෝකයා ලාභය අනුව සතුට වෙනකොට අලාභය අනුව දුක් වෙනවා. මේ කියන්නේ ලෝකයේ ඇතුලේ තියෙන ධර්මතා පිළිබඳවනේ. එතකොට කාමං කාමයේ මානස්ස තස්ස චේතං සමිජ්ජති අද්ධාපීති මනෝ හෝති ලද්ධාමච්ඡෝ ලැබිච්චති මේ ලෝකේ යම් වස්තුවක් කැමති වෙන පුද්ගලයා ඒ කාමය නිසා කැමති වෙන බව නිසා ඔහුට ඒ දේ ලැබුණොත් එතකොට ඒ ලැබීම තුළ අද්ධාපීති මනෝහෝති ඒකාන්තයෙන් ඔහු සතුටටපත් වෙනවා. තමන් කැමති දේ තමන්ට ලැබුණ නිසා. එතකොට අද්ධාපීති මනෝහෝති ඒ ප්‍රීති මනසටපත් වුන කෙනා ලද්ධා මච්ඡෝ යදිච්චති ඒ ලැබුණ කෙනා තව තවත් ඉදිරියට සතුට වෙනවා. තව තවත් ඒ ගැන කැමති වෙනවා. එතකොට දැන් මෙතන මේ කෙලින්ම කතා කරන්නේ ලාභය පිළිබඳව. ලෝකයා දෙයකට කැමති වෙනවා. එතකොට ඒ කැමති වෙන කෙනාට Tamanට කැමති දේ ලැබෙනකොට ඒ කෙනා සතුටු වෙනවා. ඒ සතුටු වෙන එකට කියනවා ලාභය කියලා. එතකොට ඒ කැමති වෙන දේ ලැබුණු ලාභය නිසා ඒ කෙනා බොහොම සතුටින් තෘප්තිමත් කියලා හිතනවා. නමුත් ඔහු තෘප්තිමත් කියලා හිතනකොට ඒ කාමය ඇති කරගත්ත කෙනාට තස්සචේ කාමයානස්ස ඡන්දජාතස්ස ජන්තුනෝ තේ කාමා පරිහායන්ති සල්ල විද්ධෝව රුප්පති ඒ කාමය කෙරෙහි ඡන්දය ඒ කාමයේ කෙරෙහි කැමැත්ත ඇති කරගත්ත කෙනාට තේ කාමා පරිහායන්ති ඒ කාමය පිරිහිලා යනකොට Taman කැමති දේ කැමති විදිහට පවතින්නේ නැති වෙනකොට නානා භාවෝ විනා භාවෝති. ඒ කෙනා කැමති දේ වෙනස් වෙලා යනකොට වෙනස් බවට පත් වෙනකොට ඒ කෙනාට සල්ල විද්ධෝව රුප්පති හරියට ඊතලයකින් පාර කාපු කෙනෙක් වගේ ඊතලයකින් විදුමක් ලැබපු කෙනෙක් අඬනවා වගේ ඒ කෙනා සල්ල විද්ධෝව රුප්පතිය හඬනවා වැළපෙනවා විලාප තියනවා එතකොට ඒකට කියනවා අලාභය කියලා අපි ලෝභය තුල සතුට වෙන ඔහු ලාභය තුල සතුට වෙන ඔහු අලාභය තුල මහා දුකකට මහා වෙහෙසකට පත් වෙනවා ඒක තමයි ලෝකයාගේ ලෝක ස්වභාවයේ බවට පත් වෙලා තියෙන්නේ ලාභය අනුව සතුට වෙනවා අලාභය අනුව දුක් වෙනවා එතකොට අපේ ජීවිතයේ දිහාට අපි හැරිලා බැලුවොත් අපි ලාභයට කැමති අලාභයට බයයි එනිසා අපි ලාභය හොයාගෙන යනව අලාභය ඉවත් කරගෙන. හැබැයි එහෙම යනකොට ලාභය අපි කරා එනව අලාභයත් අපි කරා එනවා. මේ දෙකෙන්ම අපි මැඩ ගන්නවා. අපි මේ දෙක මැඩ ගන්නකොට මේ දෙකෙන් අපිව මැඩ ගන්නවා. මේක තමයි අපේ ජීවිතයේ බවට අද දවසේදී පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි භෞතික සංකත ලෝකය තුල ලාභ අලාභ තියෙන්නට පුළුවන් ඕන තරමක්. ඒ ලාභ අලාභ අපි ඕන තරමක් තිබුණත් ඒකෙන් කම්පිත නොවන මනසක් සකස් කර ගැනීම තමයි තාම වැදගත් වෙන්නේ. ලාභය කියන දේ ජීවිතයේ පරමාර්ථය නෙමෙයි. අපි හිතනවා නම් යම් කිසි දෙයක කාම වස්තුවක ලාභය අපේ ජීවිතයේ පරමාර්ථය කියලා ඒකෙන් අපිට ජරා මරණ දුක නැති වෙලා නැහැ නේ පින්නතුනේ අපි හිතනවා නම් අපිට උපයන මුදලකින් හෝ අපිට වටේට ඥාති පිරිවට එකතු වීමෙන් හෝ අපිට දූ දරුවන් ලබාගෙන දූ දරුවන් සමග වාසය කිරීමෙන් හෝ මේක තමයි ශ්‍රේෂ්ඨ ලාභය මේ ලාභයේ තිබුණා නම් ඇති කියලා අපි හිතනවා නම් මේ ඇතිවන ලාභය අපිට දුක නැති කිරීම පිණිස පවතින්නේ නැහනේ අපි මේ මොන දේ උරුම කරගත්තත් අපි තාම මරණය නොඉක්ම වූ පුද්ගලයෝ ඒ නිසා අපිට ලෝකේ ලාභ තියෙනවා ලෝකේ අලාභ තියෙනවා ඒ නිසා ලාභය ලබන කෙනාට ඒ ලාභයත් එක්කම අලාභය එනවා. අලාභය සමගම ලාභය පැමිණෙනවා. ඒ නිසා අපි හැම වෙලාවකදීම ලාභය ලැබෙනකොට එතන අලාභයත් අලාභය පැමිණෙන තැන ලාභයත් අපි දකින්නට පුරුදු වෙනවා නම් අපිට ලෝකයේ තුල හරි මේ ගැන මධ්‍යස්ථ භාවයකට පත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා එහෙම නැති වුණොත් අපිට ලාභ අලාභ පිළිබඳව අපේ කම්පිත වන හිත සකස් කරගන්නට බැරි වෙනවා. ඒ නිසා තමයි බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණාට පස්සේ අපේ රටේ අපි දැක්කා තමන්ගේ පවුලේ ඥාතීන් ටික මැරුණට පස්සේ එක තාත්තා කෙනෙක් ගිහිල්ලා පහුවදා දුම්රියකට බිලි වුණා. පින්නතුනේ මේ ලාභය තුල සතුටු වෙලා අලාභය තුල දුක් වෙන මනස තියෙන භයානකකම. අපිට අපේ ජීවිතයේ හෙට දවස නෙවෙයි වෙයිද ඒක පින්නතුනේ ඒක දකිනකොට අපිට හරි සංවේගයට පත්වන්නට සිද්ධ වෙනවා මොකද ඒ අහිංසක ඇත්තෝ ඒ වගේම පින්නතුනේ අපිත් ඒ බව ඉක්මවල නැහැ හෙට අපේ ජීවිතයේ ස්වභාවයත් ඒක වන්නට පුළුවන්කම තියෙනවා අපි තව පටාචාරාවක් වන්නට පුළුවන්කම තියෙනවා ඒ නිසා ඒ බඳු මට්ටමකට පත්වන්නේ නැතිවන්නට අපි අපේ හිත සකස් කරගත යුතු වෙනවා ඒක තමයි වැදගත් වෙන්නේ අෂ්ටලෝක ධර්මයන්ගෙන් නොසෙල්වෙන සිතක් සකස් කරගත යුතු වෙනවා. එනිසා ලාභය සහ අලාභය මේ දෙක තුළම අපි කම්පිත නොවන මනසක් සකස් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම යසෝ අයසෝ කීර්තිය සහ ඒ වගේම අයස කියලා කියනවා අකීර්තිමත් භාවයට. එතකොට අපි ලෝක කෙනෙක් කීර්තිය උපය ගන්නකොට අපි කීර්ති විරහිත භාවයේ කෙනෙක් උපේ ගන්නවා. ඒ නිසා කෙනෙක් හොඳයි යහපත් කියලා සමාජය තුල කීර්ති රාවයක් හොයනකොට අපි දන්නවා ඒ තුල ඇති වෙනවා අකීර්තියකුත්. අකීර්තියක් කියලා කියන්නේ නින්දාව පැත්තෙන් ලැබෙන මේකේනා මහ නරක කෙනෙක් කියලා සමාජගත වෙන සමාජය තුළ ඇති වෙන කතා බහක් අපි කියනවා අයස කියලා. එතකොට යස සහ අයස ලෝකේ අපි කවුරුත් බලාපොරොත්තු වෙන දේ යස සහ අයස කියන දේ. එතකොට මේ යස අයස අපි හැම වෙලාවකදීම බලාපොරොත්තු වෙනවා. නමුත් අපි යස අයස බලාපොරොත්තු වෙන තැනක අපි දන්නේ නැහැ. අපි යසසින් සතුටු වෙලා අයසසින් දුක් වෙනවා නම් අපි ඉන්නේ මොනතරම් මෝඩ මනසකද කියලා. එතකොට තව කෙනෙකුගේ වචනයක් ඉවස ගන්නට බැරුව තව තමන් කෙරෙහි ඇති සමාජයෙන් වැරදි දැකීමක් දකිනවා කියන දේ වැරදි දෘෂ්ටි කෝණයක් තමන් කෙරෙහි හෙළනවා කියන එක හිතා ගන්නට බැරුව දරා ගන්නට බැරුව සියදිවි නසා ගන්න තරුණ ජීවිත අපි දකිනවා. දිනතුනේ ඇයි මේ? අපි යසස්සේ සතුටු වෙලා අයසස්සේ අපි දුක් වෙනවා නම් ඒකේ තියෙන භයානකකම. දිනතුනේ මේක අපේ හෙට ජීවිතේ නොවේද? අපි අද දවසේදී අපි අපි ගැන කෙනෙක් ಗುಣ වර්ණනා කරනකොට අපි ගැන සමාජ මතයක් ගොඩනගෙනකොට අපි ඒ තුල උද්දච්ච වෙලා නම් අපි ඒ තුල සතුටු වෙලා නම් ඒ වගේම අපි ගැන අයහපත් ප්‍රතිරාවයක් ගොඩනගෙනකොට අපි ඒ තුල දුකටපත් වෙලා නම් පින්තුනේ එහෙනම් අපේ හෙට දවසත් ඒකම වන්නට පුළුවන්කම තියෙනවා එනිසා අපිට යසස කියන දේ අයසස කියන දේ තුලත් අපේ හිත දුකට පත්වන්නේ නැති මනසක් හදාගන්නට උද්දච්ච නොවන සතුටු නොවන මනසක් අපිට හදාගන්නට පුළුවන් නම් ඒක ඊටාම ප්‍රායෝගික ඊටාම වැදගත් දෙයක්. ඒ නිසා මේ යස අයස කියන මේ දෙකිනුත් නොසෙල්වෙන හිතක් සකස් කර ගැනීම ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම නිന്ദා ප්‍රශංසා නිന്ദාව සහ ප්‍රශංසාව කියන කාරණය නින්දාව ලෝකේ කාටත් උරුම දේ තමයි ලෝකේ නින්දාව කියන එක බුදුරජාණන් වහන්සේටත් බැරි වුණා නින්දාව කියන දේ සමාජයෙන් නොලැබ ඉන්නට මොකද සමාජීය නින්දා ප්‍රතිකුත් ලැබුණා හැබැයි නින්දාවෙන් කම්පා නොවන නින්දා වචනය නින්දා වචනයක් බවට පත් කරගන්න සිතක් බුදුරජාණන් වහන්සේට තිබුණේ නැහැ එනිසා අපිට නින්දාව කියන කාරණාවේදී දුක් වන්නටත් ප්‍රශංසාවේ සතුට නොවන්නටත් උද්දච්ච නොවන්නටත් අවශ්‍ය ගති ගුණ අවශ්‍ය ගුණ ධර්ම අපි තුල වැඩෙන්නට අවශ්‍ය වෙනවා. හෝරාණ මේතං අතුල නේතං අජ්ජතනාමිව අතුල කියන බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතුල මේක මේ අද ඊයේ ඉඳලා ලෝකේ තියෙන දෙයක් නෙමේ පෝරාණ මේතන් අතුල අතුල මේක ගොඩාක් කල් ඉඳන් ලෝක ක්‍රියාත්මක වන්නේ. නේතං අජ්ජතනමිව මේ අද නෙමෙයි මේක ලෝකේ හටගත්තේ ඊයේ නෙමෙයි ලෝකේ මේ හටගත්තේ මේ ලෝකයා නින්දන්ති අත්ත සම්භූතං හේතු ඇතුවත් බයිනවා හේතු නැතුවත් බනිනවා ඒ වගේම මිත භාන්නම් පිබින් නින්දන්ති ටිකක් කතා කළත් පමණ දැනගෙන කතා කළත් ඒ කෙනාටත් ලෝකය බනිනවා බහුබානිනම් පිනින්දන්ති පමණ නොදැන බොහෝ කතා කළත් ඒ කෙනාටත් ලෝකයා දොස් කියනවා. එතකොට ටිකක් කතා කළත් බයිනෝ ගොඩක් කතා කළත් බයිනෝ නැති ලෝකයේ අනින්දිතා මේ ලෝකේ නිന്ദා නොලබුවෙක් මේ ලෝකේ නැහැ. ඒ නිසා කෙනෙකුගේ නිന്ദාවකට කම්පා වෙන වචනයක් නම් අපිට තියෙන්නේ පින්නතුනි ඒ නිന്ദා කරන වචනයේහි අපි කම්පා නොවන මනසක් සකස් කර ගැනීම තමයි අපිට වැදගත්ම දේ බවට පත් වෙන්නේ. මොකද කෙනෙකුගේ නින්දාව තුළ අපිට කම්පාවනව නම් ඒක අපි නොදැනගෙන හිටියට ඒක අපේ හිතේම තියෙන මෝඩකමක් නිසා අපි සිද්ධ කරගන්න දෙයක්. අපි දකිනවා අද සමාජයේ ඇතැම් වෙලාවට කෙනෙකුගේ නින්දාවක්, කෙනෙකුගේ වචනයක් අහන්නට බැරි මනෝභාවයන්, මානසික මට්ටම් පිනතුනි මේක අකුසලයක්, මේක දුර්වලතාවයක්. එනිසා මේ අකුසලය, මේ දුර්වලතාවය අපි ඇති කරගත් නැති කරගත යුතුව පවතිනවා. මේ නින්දාව කියන වචනය අපිට ලෝකයේ කොහොමත් උරුම වෙන බොහෝ අයගෙන් ලබන්නට පුළුවන් දෙයක් ඒක ඕනම වෙලාවක අපේ ජීවිතේට අපි මොනතරම් හොඳට ජීවත් වුණත් එන්නට පුළුවන් දෙයක්. මොකද අපි කලින් ගිය සතියේ කතා කළා වගේ මේ නානත්ත් කායා නානත්ත් සංඥාන මේ නොඑක් කයවල් සහ නොඑක් සංඥාන තියෙන්නේ. ඉතින් නොඑක් කයවල් සහ නොඑක් සංඥා තියෙන ලෝකේ අපිට අපි අපිට අවශ්‍ය විදිහට ලෝකේ අනිත් අය ඉන්නවා කියන එක කවදාවත් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අපිට ඕන විදිහට ලෝකේ අනිත් ඔක්කොම ජීවත් වෙනවා කියන දේ පිළිබඳව අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැම බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. අපි හිතනවා නම් මම හිතන විදිහටයි අනිත් අය ජීවත් වෙන්නට ඕන කියලා අපිට බෑ අපේ සංඥාවේ විදිහට තව කෙනෙකුගේ සංඥාව හැඩගස්වන්නට අපිට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අපි හැම වෙලාවකදීම බලාපොරොත්තු වන්නට ඕනේ මට පුළුවන් කමක් නැහැ වගේම තව කෙනෙකුගේ ඕන විදිහට ජීවත් වන්නට ඒ වගේම ඒ අයටත් එහෙමම ඇති කියන අවබෝධය අපි තුල තියෙන්නට අවශ්‍ය වෙනවා. එතකොට අපිට පුළුවන්කම තියනවා ඒ වගේම නින්දා වචනයක් එනකොට අපිට දොස් කියන වචනයක් එනකොට ඒ තුල අපි දක්ෂ වුණොත් එහෙම අපි ප්‍රශංසාව අහන්නට අපිට ප්‍රශංසාව ඇහෙන තැනක අපි දක්ෂ වුණොත් එහෙම නින්දාව අහන්නට ඒක ඊටාම වැදගත්. ඇතම් වෙලාවකට සමාජයත් එක්ක කටයුතු කරනකොට ඇතම් පුද්ගලයන් විසින් යම් යම් දෝෂාරෝපණ අපිටත් එල්ල කරපු අවස්ථා තියෙනවා. එහෙම තියෙනකොට අපි ඒ කිසිම දෙයකින් කම්පා වෙන්නේ නැතුව දොස් කියන තැනකදී අපි ප්‍රශංසාව අහන්නටත් ප්‍රශංසා කරන මුවකින් නින්දාව අහන්නට පුළුවන්කමක් ඒ මොහොතේදීම අපිට පුළුවන්කම තියෙනවා නම් මම හිතනවා ලෝකේ කම්පාවකින් තොරව අපිට පුළුවන් ඒ දෙයට සාර්ථකව මුහුණ දෙන්නට ලෝකෙ තුල දර්ශනයක් ගැනයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ කෙනෙක් ඔබ ගැන හොඳ කතා කරනකොට ඒ කතා කරන හොඳ අස්සෙන් ඔබට බැනුම අහන්නට පුළුවන් නම් ඒ වගේම ඒ බනින බැනුමක් තුල ඔබට හොඳ කතා කරන කෙනෙක් දකින්නට පුළුවන් නම් පින්නතුනේ ඔබට කවදාවත් ඒ වචන වලින් සැලෙන මනසක් ගොඩනගෙන්නේ නැහැ ලෝකයේ තුල සාමාන්‍ය දර්ශනය තුල. ඒ වගේම සැප සහ දුක අපි නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙනවා සැප කියන දේ ඒ වගේම ජීවිතෙන් දුක කියන දේ අයින් කරන්නට ඒ ගැන අපි නොඑක් අවස්ථාවල කතා කරලා තියෙනවා මෙන්න මේ ධර්මතාව ටිකට කියනවා මේ අෂ්ට ලෝක ධර්මයේ කියලා එනතුනි ලෝකේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ ටික ඇතුව මේකෙන් කාරණා හතරක් ඇතුව ජීවත් වෙන්නතුනි ලාභය ඒ වගේම යසස කීර්තිය ඒ වගේම නින්දාව නැතුව ඒව ප්‍රශංසාව සහිත ඒ වගේම සැප කියන දේ ඇතුව අපි ජීවත් වන්නට එතකොට අපි දන්නවා අපි ලාභයේ බලාපොරොත්තු වුණා යශස බලාපොරොත්තු වුණා ප්‍රශංසාව බලාපොරොත්තු වුණා සැපේ බලාපොරොත්තු වුණා අපි ලෝකෙ තුල බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ හතර ධර්මය. නමුත් මේ හතර ධර්මයක් බලාපොරොත්තු වන හැමෝටම නිකම්ම උරුම වෙන දේ තමයි අලාභය, අයසස, ඒ වගේම නිന്ദාව, ඒ වගේම දුක කියන කාරණය මේ හතර නිකම්ම උරුම වෙනවා. ලෝකයා හතරක් හොයාගෙන යනකොට අනිත් හතරක් පසුපසින් පන්නගෙන ඇවිල්ලා ලෝකයාගේ කර්මත වැටෙනවා. හයක් හතරක් හොයාගෙන යනකොට සමහර විට ඒ හතරම ලැබෙනවා ලැබීම තුල නැවත නොලැබීමේ දුක ඔහු කරා පැමිණෙනවා. පින්තුනේ ඒකයි ලෝකයා අෂ්ටලෝක ධර්ම අනුව යනවා අෂ්ටලෝක ධර්ම ලෝකයා අනුව යනවා. මේක තමයි ලෝකේ සාමාන්‍ය යථාර්ථය. එනිසා අපේ ජීවිතය තුළ අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ අෂ්ටලෝක ධර්මයේ අනුව පෙරලෙන ජීවිතයක් අද දවසේදී අපේ ජීවිතයේ මේක අවබෝධ කරගත්තොත් ඊටාම වටිනා කාරණයක් මේ තුල අපිට තියෙනවා. වෙනතුනේ ඒ නිසා වැදගත්ම දේ බවට පත්වන්නේ මේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පිත නොවන අකම්පිත මනසක් සකස් කර ගැනීම. දැන් මේ කතා කළේ අපි ලෝකය අනුව යන ලෝකය අනුව පෙරලෙන සහ ඒ වගේම ලෝකය ඒ අනුව ගමන් කරන ධර්මතා අට පිළිබඳව. එහෙනම් අපිට මේකෙන් නිදහස් වන්නට පුළුවන්කම තියෙන එකම ක්‍රමවේදය තමයි ලෝකෝත්තර දර්ශනයක් ලෝකෝත්තර මානසික මට්ටමක් අපිට ඇති කරගන්න පුළුවන් නම් ඒ ලෝකෝත්තර දර්ශනයෙන් ලෝකෝත්තර මානසික මට්ටමින් අපිට පුළුවන්කම තියෙනවා මේ කාරණා ටික ඉක්මවලා අපිට අවබෝධයක් ලබන්නට. ඒ කියන්නේ ලෝකයා අනුව පවතින ධර්මතා ටික පවතින්නේ ලෝකයේ තුලනේ. එනිසා මේ ධර්මතා 8 අනුව පෙරලෙන ලෝකෙන් අපිට ඉවත්වන්නට පුළුවන් නම් මේ ධර්මතා 8ෙන් අකම්පිත මනසක් නිකම්ම ඇති වෙලා තියෙන. අපි ලාභය තුල සතුට වෙන්නේ නැහැ. අලාභය තුල සතුට වෙන්නේ නැහැ. ඒ වගේම යස අයසස නිന്ദා ප්‍රශංසා සහ සැප දුක් කියන එකකවත් සතුටු සහ දුක් නොවන මනසක් ඇති කරගන්නත් අපිට පුළුවන් පුළුවන්කම තියෙනවා. එහෙනම් අපිට ඒ සඳහා සිද්ධ වෙනවා අපේ ජීවිතය පිළිබඳව අවබෝධයකට ලක් කරගන්න එක අවබෝධයක් ඇති කරගන්න එක. වෙනතුනේ මේ ටික අපි බලාපොරොත්තු වෙන්නේ හැම වෙලාවකදීම ලෝකය තුල ඇති දේ බවට ඇති කරගත්ත මනස තුල තමයි අපි මේ අෂ්ටලෝක ධර්මයේ කියන දේ උපදවාගන්නේ. ඒ කියන්නේ බාහිර ඇති ලෝකයේ තුලින් තමයි අපි මේ දේ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපිට පුළුවන් නම් ලෝකය නූපදින තත්වයට පත් කරන්නට. මේ කතා කරන්නේ ඊටාම සරල කාරණා ටිකක් අපි කතා කරගෙන ඇවිල්ලා ඊට පස්සේ මේ ගැඹුරු කාරණා ටිකකට අපි බැස ගන්න අවශ්‍ය පරිසරය ගැනයි අපි මේ කතා කරන්නේ. මොකද ලෝකේ අපි හැමදාම උත්සාහ කරන්නේ අර ගිනිගොඩ ඇතුලේ නොපිච්චී ඉන්නට ක්‍රමයක් නේ. ඒ ගිනිගොඩ ඇතුලේ නොපිච්චී ඉන්න ක්‍රමයක් හොයනවා වගේ අපි හැම වෙලාවකදීම උත්සාහවත් වෙන දේ තමයි මේ ලාභය තියෙන ලෝකේ අලාභය තියෙන ලෝකේ අලාභය නැති කරලා ලාභය ලබන්නට. නින්දාව තියෙන ලෝකේ නින්දාව අයින් කරලා ප්‍රශංසාව ලබන්නට. ඒ වගේම අයස තියෙන ලෝකේ අයස අයින් කරලා යස ලබන්නට. දුක තියෙන ලෝකේ දුක අයින් කරලා සැප ලබන්නට. මේ ටිකෙන් තමයි අපේ ජීවිතය අද ගොඩනැගිලා තියෙන්නේ. ඔබ ඔබේ පැත්තට හැරිලා නැවත ප්‍රශ්න කරලා බැලුවොත් ඔබට පෙනෙයි අපි හැම මොහොතකම උත්සාහවත් වෙන්නේ මේ කාරණා ටිකට නේද කියලා. මෙතනදී අපිට කුංචි කාරණාවක් මට සිහිපත් වුණා අපේ ළඟදී එක තරුණ දරුවෙක් පැවිදි ජීවිතයට ඇතුළත් වන්නට අපේ සේනාසනයට ආවා. ඉතින් මේ තරුණ දරුවගේ දෙමව්පියෝ බොහොම විරුද්ධයි මේ කටයුත්තට මේ පැවිද්දට පත්වනවට ඊටාම විරෝධය පැව. ඉතින් හේතුව මේ දරුවා ඉංජිනේරු පීඨයේ වර්ෂ දෙකක් අධ්‍යාපනය හදාරලා ඉතුරු ටික හදාරන්නේ නැතුව පැවිදි ජීවිතයට ඇතුළත් වෙනවා කියන කාරණාවද. ඉතින් දෙමව්පියන් ඉදිරිපත් කරන කාරණා ටික දරුවට පැවිදි වන්නට දෙන්න බැහැ කියලා ඉදිරිපත් කරන කාරණා ටික දිහා අහනකොට සාමාන්‍ය ලෝකයේ විදිහට බැලුවොත් අපිට හිතෙනවා නෑ හරි නිවැරදි දෙමව්පියන් විදිහට ඒ දරුවට ආදරේ ඉස්සලා. නමුත් ඒ තුළ අපි ධර්මයේ පැත්තෙන් අපි බලාගෙන ඉන්නකොට පේනවා ඇත්තටම මෙතන පවතින ඉදිරිපත් කරන සහේතුක කාරණා ටිකේ අපි දරුවට තියෙන ආදරයක්ද එහෙම නැතිනම් මේ අෂ්ටලෝක ධර්මයන්ගේ ධර්මතා හතරකට තියෙන ආදරයක්ද කියන කාරණාව. අපි කොහොමද ඥාතීන්ට මුහුණ දෙන්නේ ඊට පස්සේ අපි අපේ ලාභය සියල්ලක්ම මෙතුවක් කාලයකට අපි උපයගත්ත සියලුම ලාභය අපිට අලාභයේ බවට පත් වුණ මේ දරුවා මේතනටපත් කරන්නට. එහෙනම් මේ දරුවා අපිට නැවත ලාභයක් ලබා දිය යුතුයි. එතකොට දැන් සම්පූර්ණම අපි උපය ගන්නට හිතපු කීර්තියට දැන් මොකද වෙන්නේ? ඒ යස අපිට ලැබෙන්නේ නැහැ. අපිට අයසක් ලැබෙනවා ලෝකෙ තුල. ඇයි? ආ දරුවා මහාන වුණාද? අපරාධ ජීවිතය කියලා බොහෝ දෙනෙක් සමහර විට කල්පනා කරනවා වන්නත් පුළුවන්. එතකොට දැන් මේ විදිහට අරගෙන බලනකොට මම දැකපු දේ තමයි දරුවට ආදරේ කියලා ධාරක ස්නේහය කියන පාට ටික ගෑවට මේක ඇතුලේ තියෙනවා සෑහෙන ලොකු ආත්මార్థකාමීකම ඒ වගේම මේක ඇතුලේ තියෙනවා සෑහෙන ලොකු අෂ්ටලෝක ධර්මය අනුව පෙරලෙන අෂ්ටලෝක ධර්මයෙන් ධර්මතා හතරකට කැමති වෙන බව මේ කැමති වෙන බව දරු සෙනෙහස කියන කාරණාවෙන් වහලයි තියෙන්නේ. ඒ නිසා ඇත්තටම අපි සෑහෙන ලොකු සෙනෙහසක් දක්වනවා නම් අපි කැමති වෙන්නේ පැයි අනේ සසර දුකින් එතර වෙන පැත්තටයි අපි කැමති වන්නට ඕනේ. ඒ නිසා ඇත්තටම මේ කාරණාවේදී මම බොහෝ වෙලාවක් කල්පනා කළා දෙමව්පියන්ගේ මනසින් බලනකොට සාමාන්‍ය ලෝක ක්‍රමවේදය අනුව නම් කිසිම සාධාරණත්වයක් නැහැ. තමන්ගේ දෙමව්පියන් සහ දරුවන් අතර වග පවතින වගකීම් සහ යුතුයකම් ටික අරගෙන බලනකොට. ඒ වගේම අපි ධර්මයේ පැත්තෙන් කතා කරනකොට අර අපි නොඑක් අවස්ථාවලදී කතා කරන දෙයක් නේ අපි දරුවට ආදරේ කිව්වට අපි ආදරේ කරලා තියෙන්නේ දරුවා හදලා දෙන මනසට කියලා. ඒ වගේම අපි මෙතනද මේ පරයයට අනුව කතා කරනවා නම් අපි දරුවට ආදරේ කිව්වට ඇත්තටම ආදරය කරලා තියෙන්නේ ඒ දරුවා නිසා එන අපේ සංකල්පයේ පැත්තට එහෙම නැත්නම් ඒ දරුවා නිසා ලැබෙන ලාභයට දරුවා නිසා ලැබෙන යසසට ඒ දරුවා නිසා ලැබෙන සැපයට ඒ ටිකට තමයි අපි කැමති වෙලා තියෙන්නේ. වැරදිලාවත් ඔය ටික අනිත් හතර බවට පත් වුණොත් ඒ කියන්නේ ලාභය නොවි අලාභය බවට පත් වුණොත් ඒ වගේම ප්‍රශංසා නොවි නින්දාවටපත් වුනොත් යස නොවි අයසටපත් වුනොත් ඒ වගේම සැප නොවි දුකටපත් වුනොත් අපි කියනවා ඒක මට පේන්න බැරි මම හරි අකමැති අරමුණක් කියලා. වෙනතුනේ අපි ලෝකේ ඇසුරු කරන්නේ අපි හැම මොහොතකම කැමති වෙන්නේ ලාභයට. ඒ වගේම අපි හැම මොහොතකම කැමති වෙන්නේ යසසට. ඒ වගේම ප්‍රශංසාවට, සැපට. එනිසා අපි ඒකට නම් කරන්නට පුළුවන් මම මේ දේවල් වලට නෙමෙයි කැමති උනේ මම ගෙදරට කැමති උනේ මේ දෙයට නෙමෙයි මම කැමති උනේ දරුවට මම ආදරය කළේ මේ දෙයට නෙමෙයි මම ආදරය කළේ මගේ ඥාතීන්ට මම ආදරය කළේ කියලා ඔබට හිතෙන්නත් පුළුවන්. නමුත් පින්නතුනේ ඇත්තටම අපි ආදරය කරලා තියෙන්නේ මෙන්න මේ අෂ්ටලෝක ධර්මයන්ගෙන් මේ ධර්මතා හතරට. අපි කැමති වෙලා තියෙන්නේ අෂ්ටලෝක ධර්මයන්ගෙන් මේ ධර්මතා හතරට. එනිසා මේ ධර්මතා හතර අනුව අපි යනවා නම් පින්නතුනි අනිත් ධර්මතා හතර අපි පසුපස්සේ අනිවාර්යයෙන්ම පන්නනවා. මොකද මේ අපිට අයිති ටිකක් නෙමෙයි. ඒ නිසා මරණය ස්වභාව කොට ඉන්න සත්‍යය මට මරණය එපා කියලා මරණයට ප්‍රතිවිරුද්ධ බව කොතෙක් ප්‍රාර්ථනා කළත් ලෙඩවීම ස්වභාව කොට ඇති සත්වයෝ මම ලෙඩ ගන්නට එපා කියලා කොතෙකුත් ප්‍රාර්ථනා කළත් ඒ මරණය ඒ ලෙඩවීම, ඒ ජරාව ඔහු කරා එනවම තමයි. ඒ වගේ අලාභයේ ස්වභාව කොට ඇති ලෝකයේ ලාභයේ ප්‍රාර්ථනා කළත් අලාභය ඔහු කරා එනවම තමයි. නින්දාව ස්වභාව කොට ඇති පුද්ගලය ප්‍රශංසාව බලාපොරොත්තු වුණත් ප්‍රාර්ථනා කළත් නින්දාව ඔහු කරා එනවම තමයි. අයස දුක ස්වභාව කොට ඇති සත්වය මේ සැප සහ යසස කොතෙක් බලාපොරොත්තු වුණත් අර දෙක ඔහු කරා එනවම තමයි ඒක නතර වෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම මේ ජීවිතේ අපිට ওই පැත්තෙන් යථාර්ථයක් හොයනවට වඩා අපිට හොඳ අවබෝධයක් ඇති කරගන්නට වෙනවා. ඇත්තටම අපි කෙනෙක් කෙනකෙනා කෙනකෙනාගේ හිතත් එක්ක කරන සෙල්ලම ගැන අපිට ටිකක් අවබෝධ කරගන්නට වෙනවා. කෙනකෙනා කෙනකෙනාගේ හිතත් එක්ක කරන සෙල්ලම කියලා කිව්වේ අපි ලෝකෙකින් ලැබෙන යහපත ලෝකයේ තියෙන ඇත්ත ස්වභාවය ගැන අපි කතා කරනවා. ඒ වගේම ලෝකයේ තියෙන ලාභ ගතිය, ඒ වගේම කීර්ති ප්‍රශංසාවන්, ඒ වගේම අපි ලෝකයෙන් ලැබෙන සැප පිළිබඳව අපි කතා කරනවා. බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් එන දේවලුත් අපි ලෝකේ හඳුනගෙන තියෙනවා මේ දේ තුලින් මට සැප ලැබෙනවා මේ දේ ලැබුණොත් තමයි ලාභය කියලා අපි හිතාගෙන ඉන්නවා. අපිට ඊටාම වටිනවා කියලා හිතාගෙන ඉන්න මණික් ගලක් ලැබුණොත් අපි හිතන එක මහා ලාභයක් කියලා. ඒ දේ නැති වුණොත් අපි හිතන එක අලාභයක් කියලා. දැන් මේක තමයි අපි ලෝකේ දකින දැක්ම. වෙනතුනි මේක මොනතරම් පටවිද? ඇයි මොනතරම් පටවිද කියලා කියන්නේ? මේ ලාභය අපිට සීමාවන හැටි ගැන අපි හොඳට බැලුවොත් එහෙම අපි අර කලින් මතක් කරපු උදාහරණයක් තියෙනවා අපි රත්තරන් වලට ආස කෙනෙක් ඇත්තටම ආසා කරන්නේ රත්තරන් වලටද රත්තරන් විඳින මනෝභාවයටද ඒ කෙනා ආස කරන්නේ රත්තරන් විඳින මනෝභාවයට. වෙනතුනේ ওই රත්තරන් වල තියෙන ආස කරන රත්තරන් වලට කැමැති ගතිය අපිට වෙන දෙයකට බැසගත්තොත් එහෙම අපිට එදාට ලාභයේ එදාට වටිනාම දේ බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක අපේ සංඥාව විතරයි වෙනස් වෙන්නට ඕනේ. අද අසුචිය කියන දේ අපි පිළිකුල් කරන දේ යම්කිසි දවසක අපේ සංඥා විපල්ලාසයේ විපල්ලාසයකටපත් වුණොත් එහෙම අර ජම්බුකා ජීව පරිබ්‍රාජකයට වුණා වගේ ආහාර පිළිකුල් වෙලා අසුචිය ප්‍රියයි වගේ පෙනුනොත් එහෙම වෙනතනේ අන්න එදාට අපිට අසුචිය ප්‍රියමනාප දේ බව විදිහටයි පේන්නේ. වෙනස් වෙන්නට ඕන එකම එක දෙයයි සංඥාව විතරයි. ඒ සංඥාව වෙනස් වුණොත් අපි කියන විපාකයේ පැත්තෙන් ඒ සංඥාව වෙනස් කරලා දුන්නොත් අපේ ජීවිතේ සම්පූර්ණම අනිත් පැත්ත පෙරලලා තියෙන්නේ. එනිසා අපි එදාට සතුටු වෙන්නේ මහා ලොකු ප්‍රණීත ආහාර පාන ගොඩක් ලැබෙනකොට නෙමෙයි අපි එදාට සතුටු වෙන්නේ අසුචි ටිකක් ලැබුණොත් ඒක තමයි යථාර්ථය. ඒ වගේම අපි රස්තරන් වලට කැමති මානසික මට්ටම අපිට පෙනුනොත් එහෙම රස්තරන් වටින්නේ නැහැ පාරායින තියෙන ලී කෑල්ලක් ගල් කෑල්ලක් වටිනවා කියලා අපිට පෙනුනොත් පින්නතුනි එදාට අපි රත්තරන් ප්‍රාර්ථනා කරන්න එදාට මේකයි ප්‍රාර්ථනා කරන්නේ. එතකොට ලෝකේ ලාභය හෝ අලාභය තීරණය කරලා තියෙන්නේ වටිනාකම පෙන්න කෙනකෙනාගේ සිතුවිල්ල මත. එහෙනම් අපිට පුළුවන් නම් සිතුවිල්ලකට වටිනකමක් දෙන මේ මනසේ ඇති මෝඩකම පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන්. සිතුවිල්ලකට වටිනකමක් දෙන මේ මනසේ ඇති ස්වභාවය ගැන නිවැරදිව අවබෝධ කරගන්නට අපිට පුළුවන් නම් පින්නතුනේ එහෙම වුණොත් අපිට මේ දේවල් අනුව අපේ පෙරලිලා හිතෙන් ගන්න දුක හිතෙන් ගන්න පීඩාව කියන එක අපිට සම්පූර්ණම එන්නේ නැහැ. එනිසා අපිට අද දවසේදී තියෙන ලොකු දර්ශනයක් අවබෝධ කරගන්නට අද දවසේදී අපිට තියෙන ලොකු ඇත්ත යථාර්ථයක් තේරුම් ගන්නට ඒ යථාර්ථය තමයි අපේ ජීවිතයේ අපි ජීවත් වෙන තැන හරියට අවබෝධ කරගන්නේ ඒ කියන්නේ අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියන එක ගැන අපිට හරියට තේරුම් ගන්න. අපි ජීවිතය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයක පැවැත්මට නේද? ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා, ස්පර්ශ විඳිනවා. මේ ස්පර්ශ ආයතන පහ එකතු කරලා මනසින් උපදවන ලෝකයකට තමයි අපිට හැම වෙලාවකදීම ලාභ උපදවලා තියෙන්නේ. ඒ වගේම අලාභ ගෙනල්ලා දීලා තියෙන්නේ. කොටින්ම මේ අෂ්ටලෝක ධර්මයේම පවත්තර තියෙන්නේ ඔය ලෝකයේ තුල. මේකෙන් ගන්නට එපා තමාගෙන් පරිබාහිර වූ ලෝකයක මේ ධර්මතා ටික ලෝකේ පවතිනවා කියලා. එනතුනේ මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කරන්නේ සාමාන්‍ය ලෝකය ගැනත් අපිට කතා කරන්නට පුළුවන් සාමාන්‍ය දර්ශනය තුල. නමුත් මේ කාරණාවෙන් මම මේ වෙලාවේදී ඉස්මතු කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ තම තමා තුළ දකින අත්දකින තත්ත්වයක්. මේ ධර්මය කියන එක හරියට කැඩපතක් වගේනේ කැඩපත දිහා බලනකොට තමන්ව පේන්නට ඕන මිසක අනුන්ව පෙනිලා බෑ. එනිසා මේ ධර්මයේ තියෙන්නට ඕනේ තමන්ගේ පැත්තට හැරුණු කැඩපතක්. මොකද අපි කැඩපත අනිත් පැත්තට හරවගත්තොත් තමයි ඒක අනුන්ට පේන්නේ. එනිසා ධර්මයේ නැමැති මේ ආදාසයෙන් කැඩපත දිහා බලනකොට අපිට තමන්ව පේන්නට ඕනේ. එතකොට අපිට අපේ ලක්ෂණ ටිකයි තේරෙන්නට ඕනේ. අපිට පුද්ගල බව ගොඩනගෙන හැටි ගැන අපිට තේරෙන්න ඕනේ. ලාභලාභ නින්දා ප්‍රශංසා කියලා කියන්නේ මේ ලෝකේ බොහෝ දේවල් කෙරෙන් එන මට්ටම නෙමෙයි ඔබට මේ ලාභ අලාභ නින්දා ප්‍රශංසා මේ අෂ්ටලෝක ධර්මය හරියට පිරිසිදු දැක්කොත් එහෙම ඔබට හිතේ අපි මොනතරම් මෝඩද කියලා අපි මොනතරම් නොදැනගෙනද ලෝකේ කටයුතු කරන්නේ කියන එක ඔබට වැටහෙයි. ඇයි ඔබ සංඥාවක් ඔබ එක චේතනාවක් ඇත්ත කරගෙන ඒ ඇත්ත කරගන්න චේතනාව අනුව ඔබ ඒක ලාභයක් කියලා කතා කරනවා. ඒ වගේම ඇත්ත කරගන්න චේතනාව අනුව ඔබ අලාභය පිළිබඳව කතා කරනවා. ඇත්ත කරගන්න චේතනාව තුළ ඔබ නිന്ദා ප්‍රශංසා විඳිනවා. පින්නතනේ කොහෙන් ගියත් ඔබ අන්තිමේටම විඳලා තියෙන්නේ ඔබේ මනසින් ගෙනල්ලා දෙන අත්දැකීමක්. මේකෙන් කියන්නේ නැහැ සම්පූර්ණම මනස පිළිබඳ වූවක් කියන එක. මේකෙන් කතා කරන්නේ ඔබ වස්තුව සහ දෘෂ්ටිය දෙකම එකට එකක් කියලා හඟිනකම ඒ කියන්නේ හිතෙන් ඔබ දකින වටිනකම බාහිර වස්තුවට පතිත වුණාට පස්සේ ඔබට ඒ වස්තුව වටිනකමක් හැටියට පෙන්වලා තියෙන. ඒකදී ඇත්තටම වස්තුවේ වටිනාකමක් ඇත්තේ නැහැ. ඇත්තටම වස්තුවේ වටිනකමක් ඇත්තේ නැහැ. රත්තරන් වල සහ අසුචියෙහි වටිනකම සමානයි කිව්වොත් ඔබ අද කිසිසේත්ම මේක පිළිගන්නේ නැහැ. රත්තරන් වල සහ අසුචියේහි වටිනාකම සමානයි කිව්වොත්. පිනතුනේ රත්තරන් වටිනවා කියලා අසුචි නොවටිනවා කියන මනෝභාවය ඇති කරලා තියන්නේ අපි. හැබැයි ওই මනෝභාවය යම් විදිහකින් වෙනස් වුණොත් එදාට රත්තරන් වලට වඩා අසුචි අපිට වටිනවා. ඒකට කරන්නට ඕනේ සංඥාවේ වෙනස් බව විතරයි. එහෙනම් අපි ඒත් වස්තුවද වටිනකම ගෙනල්ලා දීලා තියෙන්නේ වස්තුව වටිනකොට පෙන්නපු සංඥාවද වටිනකම ගෙනල්ලා දීලා තියෙන්නේ විනෝදනේ අපිට වස්තුව වටිනකොට ගෙනල්ලා දෙන සංඥාවත් එක්ක එකතු වුණාට පස්සේ අපි වටින වස්තුවක් හදාගෙන තියෙන ලෝකෙ තුල. එහෙනම් අෂ්ටලෝක ධර්මයේ පවතින්නේ හැම වෙලාවකදීම ලෝකෙට වටිනකමක් දෙන අපේ වැරදි සහගත මානසික මට්ටමත් එක්ක. එහෙනම් ලෝකෙට වටිනකමක් දෙන අපේ වැරදි සහගත මානසික මට්ටම අදට දුරු කරගන්නට ඕන නම් පින්නතුනේ මෙතන තියෙන යථාර්ථය අවබෝධ කරගන්න. අෂ්ටලෝක ධර්මයේ පිරිසිඳ දකින්නකොට අපිට පේන්නට ඕනේ මෙතන තියෙන යථාර්ථය. අපිට තේරෙන්නට ඕනේ මෙතන තියෙන යථාර්ථය. අෂ්ටලෝක ධර්මයේ පේනවා කියනකොට අපිට අත්දකින්නට ඕනේ පිරිසිඳ දකින්නවා කියන තැනකදී ලෝකේ අපි දකිනවා ලාභ අලාභ යස අයස මේක තමයි ලෝකේ කියලා අවබෝධයක් තියෙනවා. නමුත් මේ ලෝකේ තියෙන අවබෝධය මේ මේක මෙතනින් එහාට යන අවබෝධයක් බවට අපිට පත්විය යුතුව පවතිනවා. ඒ කියන්නේ අෂ්ටලෝක ධර්ම පිරිසිඳ දැක්විය යුතුයි කියලා මේ කතා කරන එකත් එක්ක ඉඳලා මේ ටික විතරක් අපි දැනගෙන අනේ ලෝකේ හැටි මෙහෙමයි කියලා අපි මේ දේ විඳගෙන යනවා කියන එක ගැන කතා කරන්නට නෙමෙයි මේ කතා කළේ. ඊටතන අපිට බලන්නට වෙනවා ලාභය සහ අලාභය ඇති කරන මනස මොකද්ද කියන එක. ලාභය සහ අලාභය ගොඩනගලා තියෙන සම්පූර්ණම අපේ චේතනා ප්‍රතිබද්ධව නේද කියන එක අපිට හොඳට පෙන්වලා දෙන්න වෙනවා. එදාට පින්නතුනේ ඔබට මණික් ගලෙත් මණික් ගලක ෆොටෝ එකක් අතර වෙනසක් නැති වෙයි. ඔබට මණික් ගල වටිනවා වෙලා ෆොටෝ එක නොවටින බවට පත් වෙලා නැති වෙයි. එදාට මණික් ගල නැති වුණත් ෆොටෝ එක නැති වුණත් ඔබට එක සමාන මනෝභාවයක ඉන්නට පුළුවන්කම තියෙයි. අද ඔබට මණික් ගල නැති වුණොත් ෆොටෝ එක විතරක් ඔබට ලැබුණොත් ඔබට දුකක් තියෙයි මට ලැබෙන්නට තිබුණු මණික් ගල නැති වුණා කියලා. ඒ වගේම ඔබට ෆොටෝ එක නැති වෙලා මණික් ගල ලැබුණොත් ඔබ සතුටු වෙයි. පින්තුනි සැප සහ සතුට ලාභය සහ අලාභය මේ තුල තියෙන්නේ. එතකොට ලාභය සහ අලාභය තිබුණේ මැණික් ගල නිසා තීරණය කරපු දෙයද? එහෙමත් නැතිනම් පින්නතුණි එක තීරණය කළේ අපේ චේතනාවද? පින්නතුණි සම්පූර්ණ මේක තීරණය කරන්නේ අපේ චේතනාව පැත්ත. මැණික් ගල වටිනකමක් කරලා පෙන්වුවේ ඒක. පොඩි ළමයෙකුට සමහර විට ෆොටෝ එක වටිනාකමක් ගෙනල්ලා දෙන්න පුළුවන්. ඒ ළමයාට මැණික් ගලට වඩා. එතකොට ඒ ළමයාට තේරෙන්නේ ෆොටෝ එකේ වටිනකම. එහෙනම් මේ වස්තුව නෙමේ වටිනාකම හදලා දුන්නේ කෙන කෙනාගේ චේතනාව. ඒ ළමයාට ෆොටෝ එක නැති වෙනකොට දුක වැඩි වෙන්න පුළුවන් මැණික් ගලට වඩා. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒ නිසා මේ වස්තුව නෙමේ අපිට දුක ගෙනල්ලා දෙන්නේ ජීවිතේ. එහෙනම් ලාභාලාභ දෙක හදලා දුන්නේ වස්තුව නෙමේ. වස්තුවක ලාභය හෝ වස්තුවක අලාභය නෙමේ මේ ලෝකයේ අනුව යන දේ බවට පත් වෙලා තියෙන්නේ. එහෙනම් මේ වස්තුවක ලාභයේ වස්තුවක ඇතිවීම සහ වස්තුව නැතිවීම කියන කාරණේ මත ඒක ලාභ අලාභ කරලා දෙන කෙනකෙනාගේ චේතනාව ගැන පුළුවන් නම් අපිට අවබෝධ කරගන්නට අපිට පෙනේ මේ වස්තුව ලාභයක් කරලා දෙන මනසත් මේ වස්තුව අලාභයක් කරලා දෙන මනසත් මොනතරම් මෝඩ මනසක්ද කියන එක. මේක ලාභයක් කරලා දෙන මනසත් මේක අලාභයක් කරලා දෙන මනසත් මොනතරම් මෝඩ අනුවන මනසක්ද කියන එක එතකොට අපි චේතනාවේ යථාර්ථය නොදැන අපි ඇත්තටම ආස කරලා තියෙන කෙනකෙනාගේ හිත පැත්තෙන් ගොඩනගපු සංකල්ප මේ දෙකට ඒකට ආස කරලා ඒක හොඳයි කියලා ඒකට ඇලිලා අපි ඒ අනුව කටයුතු කරලා තියෙන අපි හිතන වස්තුවට කැමති වුණා කියලා විනතනේ අපි කැමති වෙලා තියෙන වස්තුවට නෙමෙයිනේ වස්තුව වටිනා කොට පෙන්වන අපේ චේතනාව පැත්තටනේ මෙන්න මේක අවබෝධ කරගන්නට පුළුවන් නම් පින්නතුනේ මේ අවබෝධය අපේ ජීවිතයට ඉතාම වටිනවා. අපේ ජීවිතයට එන දුක සැනසෙල්ල කියන කාරණාවන් වලදී අපිට උපේක්ෂාව ලෝකයේ තුල නොසෙල්ලෙන මනසක් හදාගන්න මේ ධහම අපිට ගොඩක් උපකාර කරනවා. ඒ නිසා මේ ධර්මයේ තුල හැසිරෙන්නට හැම කෙනෙක්ම ඊටාම අප්‍රමාදීව කටයුතු කරන්නට කියලා බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. කල්පනා කරගන්න හැම දිනෙකම අද දවසේදී ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පිනතුනි පළමුවෙන්ම ලෝකයා සම්බුදු සසුනත් පිනතුන්වත් ආරක්ෂා කරන සීල දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පළමුවෙන්ම අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මං කඩවල සුදස්සන සාමින්හන්සේට අවසරයි මං කඩවල නන්දරත්න සාමින්හන්සේට සාමින්හන්සේලා දිනමටම අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයාට මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. සියලු දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ සීල කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම නාවල කොස්සත්ත ද මැල්වත්ත පාර අංක 3 B10 පදිංචිව සිට නැසී ගිය පර්ල් පීරිස් මෑණියන්ට සහ ලෙස්ලි පීරිස් පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ධම්මිකා ප්‍රනාන්දු මහත්මිය විසින් කල්පනා කරගන්න ඒ ධම්මිකා ප්‍රනාන්දු මහත්මියගේ ඒ නමින් මේ පරිලෝකීය පර්ල් පීරිස් මෑණියන්ටත් ලෙස්ලි පීරිස් පියතුමාණන් ප්‍රදාන කරගත්ත වර්ග પરම්පරා න්‍යාත සියලු ඥාතීන්ටත් මේ සෑම සියලු දෙනා නමින් මෙලොව වශයෙන් හෝ සංසාරිකව මේ පරිලෝකෙ ගිහිල්ලා ඉන්න සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු ඒ ඥාතීන් දුක සිටිනන් දුකෙන් අත මිදෙත්වා සැපක සිටිනන් සැප තව තවත් වඩා වර්ධනය කරගනිත්වා ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා අනුමෝදන් කරනවා. නිදුක් නිරෝගී සුවපත්භාවයේ චිර ජීවනයේ සැලසේවා හැම දිනාටම අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා අනුමෝදන් වන්න හැම දිනාටම පෙරවන් සානයි.